බුදුපියාණන් වහන්සේ පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙන් විද්‍යායතනාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ කතිකාචාර්ය රාජකීය පඬිත ආචාර්ය පූජ්‍යපාද ගරු මැදගොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේ 2600 සම්බුද්ධත්ව ජයන්තියට අපි අද සිටම පිළිවෙතින් පෙළගැසීමු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 ගච්ඡාමි තියම්පි ධම්මං සරණං ගච්ඡාමි තියම්පි ධම්මං සරණං ගච්ඡාමි තියම්පි සංඝං සරණං ගච්ඡාමි තියම්පි සංඝං සරණං ගච්ඡාමි තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තියම්පි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 සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේරය මජ්ජපමා දට්ඨානා වේරමණී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 ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං සීලංච බුද්ධානුමතං සුතං ච ධම්මානුවත්ති ච අලීනතාච අත්තස්ස ద్వාරා පමුඛා ඡලේතේති සාදු සාදු කාරුණික සදහැවත් වාසනාවන්ත පින්වත්නි අද දවසේ පින්වත් ඔබ හැම දෙනෙක්ම බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් ලංකාව පුරාම බෞද්ධ ජනතාවට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් දහම් පදයක් උතුම් බණ පදයක් ශ්‍රවණය කර ඔවුන්ගේ ජීවිත සකස් කර ගැනීම සඳහා ධර්මයෙන් සපයන පිටුබලය ලබා ගැනීමට ලබා දීමට ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තරම් මිනිසාගේ හදවත මිනිසාගේ ජීවිතය පෝෂණය කරන තවත් දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා ධර්මයේ සඳහන් වෙනවා ධම්මෝසද සමන් නත්හි ඒතං පිබත භික්කවෝ මහණෙනි ධර්මය හා සමාන ඖෂධයක් නැත එබැවින් එය පානය කරන්න කියලා මේ ලෝකේ මිනිස්සෙක්ට ධර්මයේ හැර වෙන කිසිදු පිළිසරණක් නැති බව සඳහන් කරනවා ඒක පෙන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හා සමාන කියෙක් හෝ මරෙක්පත් නැත කියන අර්ථයෙන් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කිසියම් කෙනෙක් පිළිසරණ ලබා ගන්නවා නම් ඒ ලබා ගන්න පිළිසරණ තරම් පිළිසරණක් මව්පියෙක්ගෙන්වත් නොලැබෙන බවයි එහි සඳහන් වෙන්නේ. අපේ අම්මට අපේ තාත්තට පුළුවන්කම තිබෙනවා අපේ ජීවිතවල මෙලව යහපත සඳහා පිහිට වෙන්න. උගන්වන්න, ieval දරවල් සකස් කර දෙන්න, මිල මුදල් හොයලා දෙන්න, ආවාහ විවාහ සිද්ධ කරලා දෙන්න. නමුත් පින්වතුනි ධර්මයෙන් ඊටත් වඩා අපේ අයිහලෞකික පාරලෞකික යහපත පමණක් නෙමෙයි කෙලවර විමුක්ති සුවය ලබා කර ගැනීමට පවා ධර්මයෙන් පිළිසරණ ලබා ගන්න පුළුවන්. ඒ නිසා හැමදෙණෙක්ම ඒ ධර්මයෙන් ලබා ගන්න උතුම් ආශිර්වාදය ළඟා කර ගැනීමේ අදිෂ්ඨානයේ පිට ධර්ම ශ්‍රවණය කළ යුතුයි. එදා අපිට මතකයි දහම්සොඬ රජුරෝ තමන් තමන්ගේ රාජ්‍ය පවා අතහැරියේ ධර්මයේ සොයා ගිහිල්ලා. එතුමා කල්පනා කළේ මේ රාජ්‍ය විනා ධම්මං සෝභති ධර්මයෙන් තොරව බබලන්නේ නැහැ හරියට ඔටුන්න නොපැලඳි රජෙක් බබලන්නේ නැහැ වගේ රජෙක් බබලන්නේ නැහැ කියලා කල්පනා කරලා එතුමා රාජ්‍ය අතහැරලා ධර්මයේ සොයාගෙන ගියා. ඒ වගේම අපිට පේනවා අතීතයේ නොඑක් උදවිය තමන්ගේ ජීවිතේ ධර්මයේ විනුවෙන් කැප කරපු ආකාරය. ඒ නිසා පින්වතුනි අපි බෞද්ධයන් වශයෙන් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය හුදෙක් ශ්‍රවණ මාත්‍රයට පමණක් සීමා නොකොට ඒ ධර්මයෙන් ළඟා කරගත යුතු ළඟා කරගත හැකි ආධ්‍යාත්මික සංවර්ධනය වෙත සිත් යොමු කරන්න ඕනේ. ඒ විදිහට සිත් යොමු කරලා අපේ ජීවිත ධර්මයේ තුලින් ශෝභාමත් කරගන්න අදිස්ථානයේ පිට කවුරුත් ධර්ම ශ්‍රවණය කරන හැටියට ඊ타ත්ම කරුණාවෙන් සිහිපත් කරනවා ඒ විදිහට ධර්ම ශ්‍රවණය කිරීමෙන් ළඟා කරගන්නා වූ කුසලානි සංසයන් අද දවසේ මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරන මුලින් සඳහන් කරන්නට යෙදුණු ඒ දායකකාරකාදීන් නම මියගිය සියලු ඥාතීන්ට ලැබේවා ඒ හැමදෙනාගේම ජීවිත සඵල වේවා වාසනාවන්ත වේවා අප අපට මේ උතුම් කුසල ශක්තිය හේතු වීමෙන් මෙලව පරලව යහපත කෙලවර ජාත්‍යාදී දුක් වලින් නිදහස්ව ලබන පරම ශාන්ත නිවනින් සැනසීමටම හේතු වේවා වාග්ය සම්පන්න වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්න. කාරුණික පින්වත්නි, අද මම මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධම්මපදයේ නගතාවක්. මේ ගාතාව තමයි ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං සීලංච බුද්ධානුමතං සුතංච ධම්මානුවත්තිච අලීනතාච අත්ථස්ස ద్వාරා පමුඛා ඡලේතේ කියන ගාතාව. මේ ගාතාවේ තේරුම ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං. මේ ලෝකයේ ලාභයන් අතර පරම ලාභය නිරෝගීකම බවත්. සීලංච බුද්ධානුමතං සුතංච. සීලං සීලය බුද්ධානුමතං වැඩිහිටියන් සැලකීම සුතං බොහෝ ඇසූ කිරූතෙන් ඇති බව ඒ වගේම සීලංච බුද්ධානුමතං සුතංච ධම්මානුවත්ති ධර්මයට අනුව පැවතීම අලීනතා කම්මැලි නොවීම මේ කාරණාවල් අත්තස්ස ద్వාරා දියුණුවේ දොරටු හැටියටයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පමුඛා පමුඛා කියලා සඳහන් කරන්නේ ප්‍රධානම දියුණුවේ දොරටු හැටියට මේ කාරණා හේතු වෙන බවයි බුදුහාමුදුරුවෝ පෙන්වා දීලා තියෙන්නේ. දැන් මේ කාරණාවන් පිළිබඳව අපි සාකච්ඡා කරන්නට කලින් මේ දේශනාව බුදුහාමුදුරුවෝ දේශනා කළේ කවර කරුණක් අරබයාද කියලා සොයා බැලීම වැදගත්. එක්තරා සිටු කුලයක බ්‍රාහ්මණ පවුලක හිටියා පුංචි දරුවෙක්. මේ දරුවා හරිම විමර්ශනශීලී. දවසක් මේ දරුවා තමන්ගේ පියා ළඟට ගිහිල්ලා අහනවා තාත්තේ මේ ලෝකේ මිනිස්සෙක්ට දියුණුව සඳහා හේතු වෙන කරුණු මොනවද කියලා. අත්තස්සද්්වාර. අත්ත කියලා කියන්නේ අභිවෘද්ධියට. අත්තස්සද්්වාර කියන්නේ අභිවෘද්ධියට දොරටු මොනවද කියලයි මේ පුංචි දරුවා තාත්තගෙන් අහන්නේ. අද කාලේ අපේ අම්මෙක්ගෙන් තාත්තෙක්ගෙන් පුංචි පුතෙක් ඇවිල්ලා ඇහුවොත් අම්මේ තාත්තේ දියුණුව සඳහා හේතු මොනවද කියලා ඒ තාත්තලා අම්මලා නොවැරදීම කියයි හොඳට ඉගෙන ගන්න කියලා. එහෙමත් නැත්නම් නොවැරදීම කියයි අරතිරමැස්යෙන් ජීවිතේ අරගෙන යන්න ඕන කියලා. ඉතුරු කරන්න ඕන කියලා. නමුත් පින්වතුනි මේ තාත්තා ඊට වඩා බුද්ධිමත් මේ තාත්තා කල්පනා කළා මේ පුංචි පුතාට නිවැරදි උත්තරය අරන් දෙන්න නම් ඒ සඳහා බුදුහාමුදුරුවෝ ළඟට එක්කයන්ඩ ඕන කියලා. මේ පුංචි දරුවත් අරගෙන මේ බමුණු තාත්තා බුදුහාමුදුරුවෝ ළඟට යනවා. බුදුහාමුදුරුවෝ ළඟට ගිහිලා බුදුහාමුදුරුවන්ට කියනවා ස්වාමීනි මගේ පුතා මගෙන් මේ විදිහේ ප්‍රශ්නයක් ඇහුවා. ඒකට මොකක්ද තියෙන පිළිතුර? ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය දරුවා මේක ආත්ම භාව 500කට එහා පැත්තේදී. බෝසතාණන් වහන්සේගේ දරුවෙක් හැටියට ඉන්නේ නැද්ද? ඔය ප්‍රශ්නේම ඇහුවා භවයෙන් නැසී තිබුණු නිසා. ඒ දරුවට ඒ දේවල් අමතකයි නැවතත් ඒ බුද්ධිමත් දරුවා ඒ ප්‍රශ්නේ තියාගෙන අහන අවස්ථාවමේ ඒ නිසා කෙනෙක්ගේ දියුණුවට හේතු වෙන කාරණා මේවයි කියලා බුදුහාමුදුරුවෝ මේ කරුණු ඉදිරිපත් කරනවා හයක්. කෙනෙකුගේ ජීවිතේ යහපත සඳහා අභිවෘද්ධිය සඳහා හේතු වෙන කරුණු. ඒ කරුණු හය තමයි අද අපි ධර්මදේශනාවේදී සාකච්ඡාවට අරගන්නේ. එයින් පළවෙනි කාරණාව හැටියට බුදුහාමුදුරු පෙන්වන්නේ ආරෝග්‍ය. එමේ ආරෝග්‍ය කියන එක ධර්මයේ ලාභයක් හැටියටයි දකින්නේ. සමාජයේ අපි ලාභ හැටියට දකින දේවල් නොඑක් දේවල් තියෙනවා. ධනය ඉඩකඩම් නොඑක ආකාරයේ වස්තුන් රන් රිදී මසු කහවණු මේ දේවල් අපිට පේනවා ලාභ හැටියට. නමුත් පින්වතුනි නිරෝගීකම නැත්තම් අනති අනතිගතං වා භෝගක්ඛණ්ඩං නදවා නොගත්තු භෝග එකතු කරගන්නත් බෑ. ඒ වගේම තමයි තමා උපදවාගත් භෝග පරිහරණයට සහ ආරක්ෂාවට ඔහුට ඒ දෙන්නත් බෑ. ඒ නිසා නිරෝගීකම කියන එක ධර්මයේ ආරෝග්‍ය පරමාලාභ එක තැනක ආරෝග්‍යයේ පරම ලාභයක් ඇටියට පෙන්වනවා. ඒ වගේම නිරෝගීකම පුද්ගලයේ ජීවිතේ පුදුම තරම් ශක්තියක් හැටියටයි ධර්මයේ පැහැදිලි කරන්නේ. අර අපේ ප්‍රසිද්ධ ගීතයක සඳහන් වෙලා තියෙනවානේ නිරෝගීකම හැර සැපතක් ලොවේ කොයින්දා කියලා. නිරෝගීකම තරම් සුවයක් මිනිස්සෙන්ට කොහෙන්ද කියලා. රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් කියනවාට සැකයක් නැහැ. රජෙක් වුණත් රෝගියෙක් වුණොත් එහෙම එයා නොකියන්නේ නැහැ නිරෝගීකම තරම් මේ ලෝකේ තවත් වටින දෙයක් නැහැ කියලා. ඒ නිසා නිරෝගීකම ඒ තරම් මනුෂ්‍ය ජීවිතයක අර්ථ සම්පන්න බව ඇතිකරනද ඒ වගේම ඔහුගේ ජීවිත ක්‍රියාකාරීත්වය යහපත් කරන්නට හේතු වෙන බව ලෞතර බුදුරජාණන් වහන්සේ මේ පළමු ධර්ම ගාථාවේදී දේශනා කළා මම අද ධර්ම දේශනාවට මාතෘකා කරපු. එතකොට මේ නිරෝගීකම කියන වචනය අපි නිවැරදිව අර්ථකථනය කරගන්න ඕනේ. මේකෙදි ධර්මයේ පැහැදිලි කරනවා රෝග වර්ග දෙකක් පිළිබඳව කායික සහ මානසික කියලා. කායික කියලා කියන්නේ අපේ මේ ශරීරය, මේ චාතුම් මහා භූතික ශරීරය ළඩ වෙන අවස්ථාව. ඒක පෙන්නනවා වාත සමුත්ථාන ආබාධා, සෙම්ම සමුත්ථාන ආබාධා, පිත්ත සමුත්ථාන ආබාධා, උතු පරිණාමජා ආබාධා මේ විදිහට වා පිත් සෙම් කෝප වීමෙන් ඇතිවෙන ආබාධ, ඍතු පරිණාමය නිසා ඇතිවෙන ආබාධ, ඒත් එක්කම ඕපක්කමික උපක්‍රම වලින් ඇතිවෙන දේවල් විසම පරිහාරජ මේක ආකාරයේ වැරදි විදිහට තමන් පරිහරණය වීමෙන් අපි කියන්නේ පාවිච්චි වෙන්නේ නැතිකම නිසා ඇතිවෙන රෝග මෙන්න එක් ආකාරයේ රෝග පැහැදිලි කරනවා ධර්මයේ මිනිසුන්ට හට ගන්න සත්වයන්ට හට ගන්න මේ කායික රෝග එක පැත්තක් මේ කායික රෝගවලදී පුද්ගලයෙක්ගේ මනසත් ඒ රෝගයට සාපේක්ෂව බිඳ වැටෙනවා ඒ නිසා ධර්මයේ පැහැදිලි කරන්නේ තමා කය නිරෝගීව පවත්වාගත යුතුයි හොඳ මනසක් පවත්වා ගැනීම සඳහා කායික රෝග ඇතිවෙන ප්‍රධාන හේතු දෙකක් ධර්මයේ පැහැදිලි කරනවා ආහාර සහ විහරණ කියලා. ආහාර කියන්නේ Taman කන බොන දේවල්. විහරණ කියලා කියන්නේ Tamanගේ පැවැත්ම. එතකොට මේ ආහාර සහ විහරණ කියන මේ දෙක නිවැරදි කරගත්තොත් ක්‍රමානුකූල කරගත්තොත් පුද්ගලයෙක්ට කායික නිරෝගීකම සෑහෙන මට්ටමකට ඇති කරගන්න පුළුවන්. හැබැයි කයේ නිරෝගීකම සදාකල්හිම පිටුවා ගන්න කාටවත් පුළුවන් කමක් නැහැ. මොකද ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දේවල් අපි කාටවත් අයිති. ඒ නිසා යම් කාලයක් අපිට නිරෝගීකම රඳවා ගන්න පුළුවන්. නමුත් නිරෝගීකම කියන එක සදාකාලික වූවක් හැටියට කිසිවෙකුටත් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ කායික නිරෝගීකම රැක ගැනීම වැදගත්. හැබැයි අපි කය ගැන හිතනවටත් වඩා වැඩිපුර මනස පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. මනස ලෙඩ වෙන්නේ මොන හේතු නිසාද? ධර්මයේ පැහැදිලි කරන්නේ ලෝභ, ද්වේෂ, මෝහ පදනම් කරගෙන මූලිකව. ඊර්ෂ්‍යා, මද, මාන, මක්ඛ, පලාස ආදී වශයෙන් පුද්ගලයා තුළ නොඑක් ආකාරයේ ඇතිවෙන මානසික කෙලසිලි. එමත් නැත්නම් මනසේ දුර්වලතා නිසා අපිට නොඑක් ආකාරයේ මානසික රෝග ඇති වෙනවා. සමහර කෙනෙක්ගේ මානසික රෝග අපිට පැහැදිලි නෑ. නමුත් තවත් කෙනෙක්ගේ ඒක තවදුරටත් සංවර්ධනය වීම තුළ අනිත් අය තේරුම් ගන්නවා මෙයා මානසික රෝගයක ඉන්නේ කියලා. හැබැයි ඊර්ෂ්‍යාව කියන එක මානසික රෝගයක්. වෛරය කියන එක රෝගයක්. එක එක්කෙනාගේ තරහ යම් යම් මට්ටම් වල තියෙන සමහර අයට තරහ එනවා. නමුත් එයා ඒක මුලදිම පාලනය කරනවා. සමහරුන්ට ඒක පාලනය කරන්න බැරුව ඔහු අතපය දක්වා මේ ප්‍රශ්නේ අරගෙන යනවා. තව කෙනෙක් ඊටත් වඩා ජීවිත විනාශ කිරීම දක්වා අරගෙන යනවා. තව කෙනෙක් ඒක තමාගේම ජීවිතයෙන් පලි ගැනීමට සියදිවි නසා ගැනීමක් දක්වා අරගෙන යනවා. මේ විදිහට ද්වේෂය කියන එක එක එක තත්ත්වයන් තුළ එක එක්කෙනා ක්‍රියාත්මක කරනවා මේ මනසේ පවතින රෝගය. ඒ වගේම තමයි ඊර්ෂ්‍යාව කියන එක. කෙනෙක් ඊර්ෂ්‍යාව හිතලා නැතර වෙනවා. තව කෙනෙක් ඊර්ෂ්‍යාව නිසා පෙත් සංගහනවා. තව කෙනෙක් ඔහුට හානි කරන්න නොඑක ආකාරයේ කොඩි වින කරනවා. මේ විදිහට ගත්තාම ඒක ඒ රෝගී උත්සන්නතාව අනුව ඒ ඒ අය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමා තුළ වෛරයක්, ද්වේෂයක්, ඊර්ෂ්‍යාවක්, මානයක් මතුවෙනවා නම් කල්පනා කරන්න මේ මගේ රෝගයක් මිසක් මේක වෙන කාරණාවක් නෙවෙයි. පිළියම් කරගන්නවා මිසක් ඒ රෝගේ මතුවෙන එහෙම නැත්නම් රෝගේ හේතු තේරුම් අරගෙන කටයුතු කරනවා මිසක් මම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණොත් එහෙම මගේ රෝගය තවත් උත්සන්න වෙනවා. ඔබ නිකමට හිතන්න ඔබේ නිවසට දිනපතා එනවා ඔබ දාලා තියෙන ආහාර අනුභව කරන්න කිසියම් සතෙක් අපි හිතමු බලලෙක් නැත්නම් කුරුල්ලෙක් ලේනෙක් එනවා. ඔබ දිනපතා මේකට ආහාර දානකොට පළවෙනි දවසේ එක බලලයි දෙවෙනි දවසට බලලු දෙතුන් දෙනෙක් එනවා. එහෙමත් නැත්නම් ගහක අත්තකරඳවපු තැනක නම් සමහර ලේනෙක් එනවා පළවෙනි දවසේ දෙවෙනි දවසේ ලේනු තුන් හතර දෙනෙක් එනවා ගිරව් එකතු වෙනවා තිරිස වැඩි වෙනවා. ආහාර දාන්න දාන්න දිනපතා මොකද වෙන්නේ එන සත්තු ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේ අපි අපි ළඟ මතුවෙන අපේ හිතේ ගොඩනගෙන ඒ වගේ දුර්වලතා, ඊර්ෂ්‍යාව, මදමාන මේවට ක්‍රියාත්මක වෙන්න වෙන්න මොකද වෙන්නේ? දවසින් දවස ඒ වගේ ඒ වගේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. අවසාන වශයෙන් අපි මානසික රෝගීන් වෙලා ඒ තැන්වල හිර වෙනවා. අපි නොදැනම. ඒ නිසා බුදුදහමට අනුව බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ තමන් ඕක චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනා කියන්නේ තමන්ගේ සිත දෙස තමා බලන්න ඕනේ. මේක ඊටාම අපහසු ක්‍රියාවක්. ඒක පෙන්වන්නේ පුද්ගලයා තමාගේ ඇඟිලි තුඩු වලින් එම ඇඟිලි තුඩම පිරිමදිනවා වගේ. ඒ කියන්නේ ඒ ඇඟිලි තුඩෙන් ඒ ඇඟිලි තුඩම පිරිමදින්න පුළුවන්. ඒක හරි අමාරු වැඩක්. ඒ වගේ දෙයක් තමයි චිත්තානුපස්සනාව සිතින් සිත විමසා බැලීම. නමුත් සරාගං වා චිත්තං රාගික සිතක් ඇති වෙනකොට සරාගං චිත්තං තිබජානාති රාගික සිතක් කියලා දැනගන්න ඕනේ. සදෝසං වා චිත්තං දොස්සහිත සිතක් පහළ වෙනකොට සදෝසං චිත්තං තිබජානාති මට දැන් මේ පහළ වෙන්නේ ද්වේෂ මූලික සිතක් කියලා දැනගන්න ඕනේ. මේ විදිහට තමන්ගේ සිත පිළිබඳව නිවැරදිව අවබෝධ කරගත්තාම මේ මානසික ව්‍යාධීන්ගෙන් අපිට ඈත් වෙන්න පුළුවන්. අද ඔය අය දකින සමාජය තුළ බලන්න මානසික රෝගීන් කියලා හඳුන්වන පැහැදිලිව හඳුනාගත් උදවියගේ ලක්ෂණ මොනවද? එක්කෝ ඒ අය ඔය රාගය නිසා මුසපත් වෙච්ච අය. ඒ අය මේ දේවල් ඒ සම්බන්ධ දේවල් තමයි ජීවිතේ කරන්නේ. සමහර අය අපි දකින මොහය නිසා ඒ අය නොවන දේවල් නොවන සිද්ධීන් එක්ක තමන්ගේ ජීවිතේ ක්‍රියාත්මක කරනවා. ඒ වගේම සමහර අය ද්වේෂය පදනමින් ආපු අය. ඒ නිසා අපිට පැහැදිලිවම අපේ ජීවිතේ මේ ආකාරයේ දුර්වල මානසිකත්වයන් සංවර්ධනය වෙනවා නම් ඒ වෙන්න මේ මූලික පදනමේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ධර්මානුකූලව අපි වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ මේ කය පිරිසිදු කරන්න නෙමෙයි හිත පිරිසිදු කරන්න. බුදුහාමුදුරු පෙන්වන්නේ චිත්තං රක්ඛේත මේධාවි චිත්තං බුත්තං සුඛාවහ. නුවණැති කෙනෙක් නම් හිත රකින්න, සිත රැකීමෙන් විතරයි සැප ලැබෙන්නේ කියලා. අපේ මේ ශරීරය අපි කොච්චරනම් මහන්සි වෙනවද අලංකාර කරන්න, පිරිසිදු කරන්න, හැඩ ගන්නවන්න මේ මේක ආකාරයෙන්. නමුත් පින්වතුනි මේ හැඩ ගන්නවන්න යන අලංකාර කරන මේ ශරීරය අපි යම් දවසක අතහැරලා දාලා යනවා. අපි මේ ලෝකෙට එනකොට අරගෙන ආවේ අරගෙන යන්නේ මොකද්ද? අපි ශක්ති සම්පන්න කරපු, නිවැරදි කරපු හෝ දුර්වල කරපු, අපිරිසිදු කරපු හිතයි. ඒ නිසා වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ අපි අපේ සිත පිළිබඳවද අපේ කය පිළිබඳවද සිත පිළිබඳවයි අපි සැලකිලිමත් වෙන්න ඕනේ කය පිළිබඳව නෙවෙයි ඒ නිසා කය පිළිබඳව සැලකිල්ල අනවශ්‍යයි කියන එක මින් ඇඟ වෙන්නේ නැහැ නමුත් වඩාත් අපි මානසික නිරෝගීතාව පිළිබඳව හිතලා කටයුතු කරන්න ඕනේ අපි මුලින් සඳහන් කළ ඊර්ෂ්‍යා මද මාන මක්ඛ පලාස ආදී මේ මානසික කාරණාවන්ගෙන් දුර්වලතාවන්ගෙන් ඈත් වෙලා කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව වැනි හොඳ සිතුවිලි ධාමයක් Tamange සිත තුළ නිර්මාණය කරගන්නවා නම් එයා හොඳ කායික මානසික නිරෝගීතාවකින් යුක්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං නිරෝගීකම පුද්ගලයෙක්ට තියෙන හොඳම ලාභය. ඊළඟට සීලං සීලං කියලා කියන්නේ පුද්ගලයෙක්ගේ හැදිච්චකම සංවරකම කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සීල ගන්ධෝ අනුත්තරෝ මේ ලෝකයේ තියෙන සියලු සුවඳට වඩා උසස්ම සුවඳ තමයි සිල් සුවඳ. අප්පමත්තෝ අයං ගන්ධෝ යායන් තගර චන්දිනී යෝච සීලවතං ගන්ධෝ වාති දේවේසු උත්තමෝ අපි ජීවිතේ නොඑක අවස්ථාවල පාවිච්චි කරන සුවඳ වර්ග තියෙනවා. මොනවද? චන්දනං තගරං වාපි උප්පලං අතවස්සි කිය. චන්දනං සඳුන්, තගරං සුවරලා, උප්පලං උපුල් මේ වස්සකී නොඑක ආකාරය අපි සඳහන් කරන්නේ ඒත් එක්කම මේ අපි පාවිච්චි කරන මේ විලවුන් වර්ග ඒතේ සංගන්ධ ජාතානම් මේ සියලු සුවඳ වර්ග වලට වඩා සීල ගන්ධෝ අනුත්තරෝ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සිල් සුවඳ තමයි හැම සුවඳක්ම පරයා යන්නේ. පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක පැහැදිලි කරනවා සීලවා සීලවන්තෝ විසරදෝ පරිසං උපසංකමති. සීලතෙක් නම් කිසියම් කෙනෙක් ඔව් පිරිසක් මැද්දට යන්නේ විසරදෙක් වෙලා. විසරදෙක් කියලා කියන්නේ ඔහු නොපැකිලිව සමාජයේ මැද්දට යන්නට ශක්තිය ලබනවා තමන්ගේ සීලය නිසා. ඒ වගේම තමයි එක අවස්ථාවක ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙනවා යම්කිසි කෙනෙක්ගේ උගත්කම අපදාන සෝභිනී පඤ්ඤා චරිතය බබලන්නේ මේ ප්‍රඥාව බබලන්නේ අපදාන චරිතය නිසා එහෙමත් නැත්නම් සීලය නිසා චරිතවත්කම තමයි උගත්කමට ආවරණයක් වෙන්නේ ඒ නිසා පින්වතුනි සීලය කියන එක ධර්මී තාමත්ම වටිනා තැනක කියලා දේශනාවේ සඳහන් කරන්නේ. ලෞතර බුදුහාමුදුරුවෝ එක් අවස්ථාවක පෙන්නනවා බෞද්ධයාගේ ප්‍රතිපදා මාර්ගයේ පදනම සීලය හැටියට. සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයක්. අපි දන්නවා ධර්මයේ අධියර තුනක් තියෙනවා. සීල සමාධි පඤ්ඤා. සීලේ නැති කෙනාට සමාධියක් නැහැ. නැත්ති සීලං නැත්ති සමාධි. සීලයක් නැති තැන සමාධියක් නැහැ. යස්ස සීලං තස්ස සමාධි. කිසියම් කෙනෙක්ට සීලය තියනවාද? ඔහුට සමාධිය පිහිටනවා. එතකොට සීලෙන් සමාධියටත් සමාධියෙන් ප්‍රඥාවටත් යන්න තියෙන්නේ. ඒ නිසා මූලිකව බුදුදහමේ පෙන්වන්නේ පුද්ගලයා සීලයෙන් යුක්ත විය යුතුයි. මේ සීල කියන වචනේ සැබෑ අර්ථය අර්ථකථනය කරලා තියෙනවා අටුවාව තුල. ඒක පැහැදිලි කරන්නේ පාණාති පාතා දීහිවා විරමන්තස්ස වත්ත පටිවත්තං වා පූරෙන් තස්ස චේතනාදීෝ ධම්මා පාණාති පාතාදී හිවා විරමන් තස්ස ප්‍රාණඝාත ආදීන් වැළකීමත් වත්ත පටිවත්තං වා පූරෙන් තස්ස වත්පිළිවෙත් කිරීමත් කියන මේ දෙකම එකතු වෙච්ච තැන තමයි සීලය සකස් වෙන්නේ සීලය සම්පූර්ණ වෙන්නේ වෙනත් විදිහකින් කියනවා නම් ප්‍රාණඝාත ආදීන් වැළකීමට අපිට කියන්න පුළුවන් සබ්බ පාපස්සා කරණම් කියලා. සියලු පව් නොකිරීම. ඒ වගේම වත්තපටිවත්තං වාපූරෙන් තස්ස වත්පිළිවෙත් පුරණ එකට අපිට කියන්න පුළුවන් කුසලස්ස උපසම්පදා. එතකොට සම්පපාපස්සා කරණම් කියන එකෙන් විරති සීලය හැඟෙනවා. කුසලස්ස උපසම්පදා කියන එකෙන් සමාදාන සීලය හැඟෙනවා. සම්පපාපස්සා කරණම් කියන එකෙන් අපිට වාරිත්‍ර සීලය ගැන්වෙනවා. කුසලස්ස උපසම්පදා කියන එකෙන් චාරිත්‍ර සීලය ගැන්වෙනවා. එතකොට චාරිත්‍ර වාරිත්‍ර විරති සමාදාන මේ සීලයන් තමයි ඔය වැළකීම සහ අනුගමනය කිරීම කියන අංශ දෙකෙන් පැහැදිලි කරන්නේ. ඒ නිසා ධර්මයේ පෙන්නනවා මේ සීලය කියන එක පුද්ගලයාගේ එක පැත්තක වැළකීමකුත් තව පැත්තක අනුගමනය කිරීමකුත් කියන මේ දෙක තුලින් අර්ථවත් වෙනවා කියලා. ඒ නිසා මේ සීලෙන් යුක්ත වීම පුද්ගලයාගේ ජීවිතය පුද්ගලයා සමාජය තුළ පිළිගත් කෙනෙක් බවට පත්වීමට හේතු වෙනවා. එක් අවස්ථාවක අපේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා දන්තං නයන්ති සමිතින් දන්තං රාජාභිරූහති දන්තෝ සෙට්ටෝ මිනිස්සේසු යෝති වාක්‍යං තිතික්ඛති දන්තං නයන්ති සමිතින් පිරිසක් මැද්දට අරගෙන එන්නේ දන්තං හීලෑ ඇතා දන්තං රාජාභිරූහති රජු නගින්නේ හීලෑ ඇතා පිටේ දන්තෝ සෙට්ටෝ මිනිස්සේසු මිනිසුන් අතරත් ශ්‍රේෂ්ඨ තත්වයටපත් වෙන්නේ හීලෑ මිනිසයා. හීලෑ මිනිසයා කියන්නේ සිල්වත් මිනිසයා. ඒ පුද්ගලයා තමයි සමාජයේ හැම කෙනා අතරම කීර්තිමත් පුද්ගලයෙක් වෙන්නේ, පිළිගන්නා පුද්ගලයෙක් බවටපත් වෙන්නේ. ඒ නිසා පුද්ගලයෙක්ගේ ආභ්‍යන්තරික ගුණධර්ම වඩන්න සමාජය තුල ඔහු පිළිගන්නා පුද්ගලයෙක් බවට පත්වන්නට මේ සීලය කියන කාරණාව ඉතාමත්ම වැදගත්. අපි දැන් කතා කළා කරුණු දෙකක් පිළිබඳව. එකක් නිරෝගීකම, දෙක සීලය. තුන්වෙනි කාරණාව තමයි බුද්ධානුමත. බුද්ධානුමත කියලා කියන්නේ වැඩි හිටි බහට කන් දීම. දැන් අද සමාජයේ තුල සමහර උදවිය කල්පනා කරනවා මේ වැඩි හිටියෝ කියලා කියන්නේ හනමිති අදහස් තියන අය කියලා. ඒ නිසා වැඩි හිටිය අයගේ බස් නොතකා නොසලකා කටයුතු කරන්න ගිහිල්ලා සමහර අය නොඑක ආකාරයේ විපත් වලටපත් වෙනවා. ඔයාට මතක ඇති අර කුසල් රජුරෝ දැකපු 16 සිහිනය. සිහින 16. ඒ සිහින 16 එක තැනක තියෙනවා හරක් ඉන්නවා බොහොම වයසට ගිය. මේ වයසට ගිය හරක් අයින් කරලා ඒ වෙනුවට අලුත් ගවයෝ දාලා කරත්තා දිනවා. එමේ වයසට ගිය හරක් කියන එක අර්ථකථනය කරන්නේ කොහොම දැනුම් තේරුම් ඇති එවගේම ජීවිතයේ අත්දැකීම් තියෙන උදවිය. ඒ පැත්තක තියලා මේ අලුත් හරක් දුරෙහි බඳිනවා. දුරන්දර කියලා කියන්නේ ඒකයි. දුර කියලා කියන්නේ හරකා බඳින වියගහට. දුරන්දර කියන්නේ වියගහ දරනවා කියන එකයි. ඒ කියන්නේ කරත්තෙට බඳින කෙනාට තමයි දුරන්දර කියලා කියන්නේ. එතකොට මේ දුරය දරන කෙනා. මේ වියගහ දරන කෙනා. මේ විය ගහට දාන්නේ කාවද? අලුත් කොන්නු. දැන් මේ අලුත් හරක් මේ විය ගහේ බැඳාම අලුත් හරකුන්ට ජවය තියෙනවා. හැබැයි අලුත් හරකුන්ට ජවය තිබුණට ඒ අය මේ කරත්තේ අදින පිළිවෙල දන්නේ නැහැ. කන්දේදී කොහොමද? තැන්නේදී කොහොමද යන්නේ කියන එක මේ අය දන්නේ නැහැ. ඔවුන්ට ජවයයි ඒ වගේම නොහික්මුණුකමයි තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අය අවසානයේදී කකුල් කඩාගෙන කෙසනේටපත් වෙනවා. ඉතින් මෙතන පැහැදිලි කරන්නේ අපි බුද්ධානුමතං වැඩිහිටි බහට කන් දීලා <coughs> පැරණන්ගේ වැඩිහිටියන්ගෙන් අපිට ළඟා කරගන්න පුළුවන් අවවාද අනුශාසනා ලබා ගන්නවා නම් ඒ පුද්ගලයාගේ ජීවිතේ හැම අතිම්ම සාර්ථක ජීවිතයක් බවට පත් වෙනවා. අපි අවුරුදු දහස් ගණනක මානව ඉතිහාසයකයි ජීවත් වෙන්නේ. එතකොට මේ මානව ඉතිහාසයේ අවුරුදු දහස් ගණනක් පුරා අපේ වැඩිහිටියෝ ඇති කරගත්තු යම් යම් දැනුම් සම්භාරයන් තියෙනවා. ඒ දැනුම් සම්භාර තමයි වැඩිහිටියෝ අනාගතයේට එකින් එකට දරුවන්ට ලබා දෙන්නේ. ඒ නිසා ඒ ලබා ගන්න දැනුම අපේ ජීවිතවල පෝෂණයට යොදා ගන්නවා නම් ඒක අපේ ජීවිතයේ නොවැරදි ඉදිරි ගමනක් යන්න හේතු වෙනවා. ඒ නිසා නූතනයේ තාක්ෂණය නිසා එහෙමත් නැත්නම් කොයින් ආකාරයේ උපාධි සහතික නිසා කිසියම් කෙනෙක් කල්පනා කරනවා නම් මම මහා බුද්ධිමතෙක් කියලා ඒක බුදුදහමට අනුව පෙන්වන්නේ ඒක තමයි ඔහුගේ තියෙන ලොකුම දුර්වලතාව කියලා. බුදුහාමුදුරු පෙන්වන්නේ කිසියම් කෙනෙක් පඬිතෙක් වෙනවා. ඒ පුද්ගලයා තමන්ගේ පඬිත නොවන බව එහෙමත් නැත්නම් තමන්ගේ බාල බව අවබෝධ කරගන්න කෙනා පඬිතෙක් වෙනවා. බාලෝච පඬිතමානි යම් කිසි කෙනෙක් මෝඩෙක් පඬිතෙක් කියලා හිතනවා නම් සවේ බාලෝ තිබුච්චති ඒ කෙනාට තමයි හැබෑවටම බාලයක් කියලා කියන්න ඕන කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඒ නිසා වැඩිහිටි පහට අවනත වීමෙන් සහ වැඩිහිටි අදහස් තේරුම් ගැනීමෙන් සමාජයේ කෙනෙක්ට වැරද්දක් වෙන්නේ යහපතක්මයි වෙන්නේ. සමහර අවස්ථාවලදී වැඩිහිටිය දෙන අවවාදවල මූලිකව අපිට දැනෙන්න පුළුවන් ඒ තුල තියෙනවා බොහොම කාර්කශ බවක් අපි නොකමැති බවක් වගේ. නමුත් ඒක දිගට ගියාට පස්සේ ඔහුට දැනෙන්න ගන්නවා මේක තමයි සැබවින්ම මා කළ යුතුව තිබුණේ සහ කළ යුත්තේ කියලා ඔහුට හැඟෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුද්ගලයේ බුද්ධානුමතං වැඩිහිටි බහට අහුම්කන් දීම වැදගත් කියලා. අනෙක් කාරණාව සුතං. සුතං කියලා කියන්නේ උගත්කම. සමාජයේ අපි නිතර කතා කරන වචනයක් තියෙනවා ඔහු බහුසුතේක්ක කියලා. බහුශෘත ශෘත කියන එකේ තේරුම හොඳට අහලා තියෙනවා කියන එකයි. බහුශෘත කියලා කියන්නේ බොහෝ කොට ඇසූ තැනැත්තා. ඒක තවත් අපි අර්ථකථනය කරනවා ඇසූ පිරූ තැන් ඇති අය කියලා. ඇසූ කියලා කියන්නේ අහලා තියෙනවා. පිරූ කියන්නේ කටපාඩම් කරලා තියෙනවා. එතෙන් පිරිවාණා පොත් වහන්සේ කියලා කියන්නේ කටපාඩම් කරන පොත් වහන්සේනේ. එතකොට පුරනවා කියලා කියන්නේ මොකක්ද? කටපාඩම් කරනවට. එතකොට ඇසූ පිරූ තැන් ඇති අය කියන්නේ සමාජයේ බොහෝ දේවල් අහලා තියෙන බොහෝ දේවල් පාඩමේ තියෙන අය. නමුත් වර්තමාන සමාජයේ සමහර අධ්‍යාපනඥයන් යයි කියාගන්න සමහර උදවිය මේ දරුවන් කටපාඩමට යොමු නොකළ යුතුයි. මේ කටපාඩම නිසා ඔවුන්ගේ යම් යම් ආකාරයේ බුද්ධිය එහෙම නැත්නම් මනසේ අවකාශය ඒකට ඇහි වෙනවය ආදී වශයෙන් අදහස් පළ කරනවා අපි අහලා තියෙනවා. නමුත් අපේ පැරැන්නෝ අපේ පැරණි ගම්වල වැඩිහිටියෝ ඒ වගේම පඬිවරු පන්සලේ හාමුදුරුවෝ කියන්නේ ඉස්සර ඇවිදින පුස්තකාලය. ඒ අයට හොඳට කවි පාඩම් තිබුණා, ගාථා පාඩම් තිබුණා, ශ්ලෝක පාඩම් තිබුණා. ඒ දේවල් නිසා ඒ අය පුදුම තරම් තමන්ගේ පාණ්ඩිත්‍ය තුලින් ප්‍රයෝජන අරගත්තා. අද ඒ වෙනුවට හිස් මිනිස්සු බිහි වෙලා තියෙන්නේ. චින්තනයක් නැති මිනිස්සු සමාජගත වෙන්නේ. මොකක් නිසාද? මේ අර ඇසූ පිරූතෙන් නොමැතිකම නිසා. ඒ නිසා දැන් එක අවස්ථාවක පැරණි පණිවරයෙක් සඳහන් කරනවා මාතා ශක්තු පිතා වෛරී යේන බාලෝන පාටිතක් නශෝභතේ සභා මැද්දේ හංස මැද්දේ භකෝ යතා කියලා මාතා ශත්‍රු අම්මා හැතිරියා පිතා වෛරී තාත්තා වෛරකාරයෙක්ලු යේන බාලෝන පාටිතක් කිසියම් ළමයෙක්ට හරියට ඉගැන්වුවේ නැත්තම් අම්මා හැතරියක් තාත්තා වෛරක්කාරයෙක්. ඒ වගේම තමයි නශෝභතේ සභා මැදේ දරුවා පිරිසක් මැද්දට ගියාම හොබින්නේ නැහැ. ඔබින්නේ නැහැ, ශෝභාමත් වෙන්නේ නැහැ. හංස මැද්දේ බකෝ යත. හරියට හංසයන් මැද කොකෙක් වගේ. හංසයෝ මැද්දේ කොකෙක් හිටියොත් එහෙම මොනතරම් අවලස්සනද මේ කොකා. අර හංස පිරිස මැද්දේ. ඒ වගේ කිසියම් දරුවෙක්ට ඉගෙනුවේ නැත්නම් ඒ උගන්වපු නැති නැති දරුවාගේ අම්මා හරියට හැතිරියක් තාත්තා වෛරක්කාරයෙක් කියලයි ඒ සංස්කෘත ශ්ලෝකේ සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අජාත මෘත මූර්ඡේභ්‍යෝ මෘතා ජාතව සුතවරම් යතස්තේ ස්වල්ප දුක්ඛාය යාව ජීවං ජඩෝ දහෙත් කියලා ඒ සංස්කෘත තවත් ශ්ලෝකයක සඳහන් කරනවා මේ ලෝකේ ඉන්න පුළුවන්ලු ළමයි තුන් දෙනෙක් අජාත නූපන් ළමයා මృత මැරිච්ච ළමයා මූර්ඛ නූගත් ළමයා මෝඩයා එතකොට යපස්තේ සල්ප දුක්ඛාය අර දෙන්න කවුද අජාත මృత දෙන්න ඒ කියන්නේ උපන්නේ නැති ළමයයි මැරිච්ච ළමයයි සල්ප දුක්ඛාය ටිකක් දුක් දෙනවලු මොකද කුසේ ඉන්නකොට මවට දුකක් මැරුණු ළමයා මවට දුකක් හැබැයි යාව ජීවං ජඩෝ දහේත් කියන්නේ නූගත් පුද්ගලයා නැත්තම් මෝඩ දරුවා යාවත් ජීවං පණ තියනකම් මව්පියන්ව පුච්චනවා. දහේත් කියන්නේ පිච්චීමට ලක් කරනවා වේදනාවටපත් කරනවා. ඒ නිසා අපේ පෙරදිග සාහිත්‍යය තුළ පෙරදිග දැනුම තුළ ඊටමත් මගේ කරනවා මේ පුද්ගලයේ ගුණවත්කම සහ උගත්කම. ගුණි ඝන ඝන නාරම්භේ නපත්ති කඨිනී සසම්බ්‍රමං යස්ය තේනම්බා යදි සුතිනී වද වන්ද්‍යා කීදෘෂී භවති. ගුණි ඝන ගණනාරම්භේ. මේ ලෝකේ ගුණවත් මිනිස්සු, උගත් මිනිස්සු ගණින්න පටන් ගන්න තරක් ආවොත්. ඒ කියන්නේ අය ලයිස්තු ගත කරන වෙලාවක් ආවොත් උගතුන්. කිසියම් දරුවෙක්ගේ නම ඒ ලයිස්තුවට වැටුනේ නැත්තම් තේනම්බා යදි සුතිනී මේ ළමයාගේ අම්මා දරුවෝ වැදූ කාන්තාවක් වුණත් වන්ද්‍යා කීදෘෂී භවති වඳ ස්ත්‍රියක හා සමාන නොවන්නේද? මොකද වඳ ස්ත්‍රියගේ දරුවා මේ ලයිස්තුවට වැටෙන්නේත් නෑ. මේ දරුවන් දිහි කළමව මේ ලයිස්තුවට දරුවා ඇතුළත් කරන්නේ නෑ. ඒ නිසා දරුවෙක්ගේ නම ඉදිරියට යන්න සමාජයේ ඉදිරියට යන්න අධ්‍යාපනය ලබා දුන්නේ නැත්නම් ඒ මව හැතිරියක් එහෙමත් නැත්නම් වඳ ස්ත්‍රියක හා සමාන හැටියටයි මේ පෙරදිග සාහිත්‍ය තුල සඳහන් කරන්නේ. ඒ නිසා පින්නතුනි පුද්ගලයෙක් තුල සුතං සුතං කියන්නේ උගත්කම කියන එක අත්‍යවශ්‍ය සාධකයක් හැටියට ධර්මානුකූලව පෙන්වනවා. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ උගත්කම ඇති වෙන්නේ කොහොමද? සුසුසා ලබතේ පඤ්ඤා. බුදුහාමුදුරන්ගෙන් අහනවා කොහොමද ප්‍රඥාව ලැබෙන්නේ? බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සුසුසා. අහුම්කම් දීමෙන් තමයි ප්‍රඥාව ලැබෙන්නේ. ඒ නිසා හොඳට අහුම්කම් දීලා තමා ධර්මානුකූලව තමන්ගේ ප්‍රඥාව નિවරදිව වැඩි වර්ධනය කරගන්න ඕනේ. හැබැයි මේ ලෝකේ තියෙන ප්‍රඥාව දෙපැත්තක්. එකක් තමයි මේ ප්‍රඥාවයයි සලකා ගන්න අවිද්‍යාව. දැන් අපි දන්නවා සමහර ආගම්වල අවිද්‍යාව හැටියට දකින්නේ මේ විද්‍යාව. විද්‍යාව කියලා කියන්නේ නිවැරදි දර්ශනය, යථාර්ථ දර්ශනය අවිද්‍යාවක් හැටියට සලකලා විද්‍යාව හැටියට දකින්නේ අවිද්‍යාව. ඒ නිසා බුදුදහම පෙන්වන්නේ සමහරලාවට මේ ලෝකේ ප්‍රඥාව අවිද්‍යාව ලෙස දකින අවිද්‍යාව විද්‍යාව ලෙස දකින ලෝකයක්. ඒ නිසා අපි නිවැරදිව යථාර්ථයේ තේරුම් ගන්නට කටයුතු කළ යුතුයි. ඒ නිසා බුදුදහම පෙන්වා දෙනවා පුද්ගලෙක් තුළ ඇති වෙන්න ඕනේ ඒ සඳහා සම්‍යක් දර්ශනය සම්‍යක් ඥාන පූර්විකාහි ਸਰව පුරුෂාර්ථ සිද්ධිරිති උත්පද්දති මේ සියලුම පුරුෂාර්ථ සිද්ධිය. ඒ කියන්නේ පුද්ගලයාගේ මේ ලෝකේ අර්ථ සිද්ධිය සිද්ධ වෙන්නේ මොකක් නිසාද? සම්‍යක් ඥාන පූර්වික. නිවැරදි ඥානය පදනම් කරගෙනයි. ඒ නිසා සම්‍යක් ඥානයට නම් සම්‍යක් කල්පනාව අවශ්‍යයි. ඒ කියන්නේ නිවැරදිව කල්පනා කරන්න. ඒකට බුදුදහම කියනවා යථා භූත ඥාන දස්සන. ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දැකීමේ ඥානය පුද්ගලයෙක් තුළ පහළ වෙන්න ඕනේ. ඒකට තමයි තියෙන්නේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ යමක් පිළිබඳව මුලපටන් නිවරදිව බුද්ධිමත්ව කල්පනා කිරීමේ හැකියාව. ඒ නිසා සීලංච බුද්ධානුමතං සුතංච සුතං කියලා කියන්නේ ඇසූ පිරූ තැන් ඇති බව. ඊළඟ කාරණාව ධම්මානුවත්ති. ධම්මානුවත්ති. ධර්මයට අනුව පැවතීම. ධම්ම කියලා කියන්නේ මොකක්ද? මේ ලෝකයේ ධම්ම කියන දේවල් විවිධ පැති වලින් හඳුන්වන්න පුළුවන්. එකක් තමයි ධම්ම කියන ස්වභාවයට. අපි කියනවා මේ නොඑක ආකාරයෙන් අපි හිතමු ස්වභාව ධර්මය. ඒක ධම්ම. ඒ වගේම මෛතුන ධම්ම. ඒක ධම්ම කියලා කියන්නේ යම්කිසි සිද්ධිය කියන අර්ථයෙන්. එහෙමත් නැත්නම් යම්කිසි ස්වභාවයක් කියන අර්ථයෙන්. ඒ වගේම තවත් එකක් තියෙනවා ධම්ම කියලා සදාචාරය. දැන් ඒකෙදි පෙන්වන්නේ ධර්මානුකූල වීම කියන අර්ථයෙන්. එතන සදාචාරය කියන එකයි. ඒ නිසා මෙතන ධම්මානුවත්ති කියන්නේ නිවැරදි දිවි පෙවතක් ඇති කර ගැනීම ධර්මයට අනුව ජීවිතය සකස් කර ගැනීම කියන එකයි ධම්මානුවත්ති කියන එක මේ මේ පర్యాయ තුල අපිට අර්ථකථනය කරන්න පුළුවන් වෙන්නේ. කොහොමද ධම්මානුවත්ති වෙන්නේ පුද්ගලයා? මේකට අපිට ඊටාම පහසුවෙන් නිර්ණායකයක් හදාගන්න ඕනේ. ඒක බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ මෙන්න මේ විදිහටයි. මේක අපි හිතනවා ඕනෑම කෙනෙක්ට ධර්මානුවර්ති වීම එහෙම නැත්නම් ධර්මයට අනුව පැවතීම කියන එකට ගන්න පුළුවන් හොඳ තීරණයක්. මොකක්ද නිවැරදි ජීවිතය කියන්නේ? ඒක බුදුහාමුදුරුවෝ පෙන්නනවා නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති. යස්ස අස්සුමුකෝ රෝදං විපාකම් පටිසේවති. නතං කම්මං කතං සාදු යම් කිසි ක්‍රියාවක් කරන්න එපා යම් කත්වානුතප්පති කරලා තැවෙන්න වෙනවනේ යස්සහස්සුමකෝ රෝදම් විපාකම් පටිසේවති. කිසියම් කෙනෙක්ට කඳුළු පුරෝගන අඬ අඬා විපාක විඳින්න වෙනවා නම් ඒ දේ නැතම් කම්මං කතං සාදු ඒ දේ නොකිරීම හොඳයි. දැන් බලන්න මෙතන ඉතා පැහැදිලිව පෙන්නනවා ක්‍රියාව ප්‍රතික්ෂේප කරනවා. ඵලය මොකක්ද? කඳුළු. අනුළු අගුරු අගුරු අපිට සිද්ධ වෙනවා නම් ඒකේ විපාක විඳින්න නැතනම් කම්මං කතං සාදු ඒ දේ කරන්න එපා. ඒක තමයි පැහැදිලි. එතකොට අපිට ඒක ඒක ලස්සන දෙයක් වෙන්න පුළුවන්, සුන්දර දෙයක් වෙන්න පුළුවන්, පියකරු දෙයක් වෙන්න පුළුවන්, ප්‍රිය දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ දේ කරන එක වැරදි මොකද? පස්සේ අනන්න වෙන නිසා. ඒ වගේම බුදුහාමුදුරු පෙන්වන්නේ තංච කම්මං කතං සාදු යං කତ୍වා නානුත්තප්පති. යස්ස පතීතෝ සුමනෝ විපාකම් පටිසේවති. තංච කම්මං කතං සාදු කිසියම් දෙයක් කරන එක හොඳයි යං කත්තා නාන තප්පති කරලා දැවෙන්න වෙන්නේ නැත්තම් යස්ස පතීතෝ සුමන කිසියම් දෙයක් පිළිබඳව සුමනෝ හොඳ හිතින් පතීතෝ හතුටු වෙවි විපාකම් පස්සේවති විපාක විඳින්න වෙනවා නම් ඒක හොඳයි දැන් අපි හිතමු සමහර දේවල් තියෙනවා අපිට බොහොම කටුක මට්ටමේ ක්‍රියා කටුක බව පේනවා නමුත් එයින් හොඳ ප්‍රතිඵල ලැබෙනවා සුන්දර ප්‍රතිඵල අධ්‍යාපනය ලබන කාලෙදී අපි නිදි වරන්න සිද්ධ වෙනවා. අපිට හොඳ සුව නිින්දක් ලබා ගන්න බෑ. නමුත් ඒ සුව නිින්දක් නොලබා අපි කටුක අධ්‍යක්ීම් පිට අධ්‍යාපනය ලැබුවොත් හොඳ ප්‍රතිඵල අනාගතේ ලැබෙනවා. හැබැයි ලෙඩ වෙලා ඉන්න වෙලාවට අපිට හොඳට නිින්ද අවශ්‍යයි. නමුත් අපි නිින්ද නොලබා අපි වෙන වෙන දේවල් රූපවාහිනිය නරඹමින් එහෙමත් නැත්නම් වෙන දෙයක් කරමින් අපි කාලය ගත කරනවා. එතකොට ඒ නොනිතා සිටීම අපිට අටුක ප්‍රතිඵලයක් ලබා දෙනවා. එතකොට බලන්න එක දෙයක් එකම නිින්ද සම්බන්ධ දේ එක්කෙනෙක් නිදලා හොඳ ප්‍රතිඵල ලබා ගන්නවා තව කෙනෙක් නිදලා නරක ප්‍රතිඵල ලබා ගන්නවා එතකොට ඒ අදාළ කාරණෙත් එක්ක තමයි ඒක හොඳද නරකද කියන එක තීරණය වෙන්නේ ඒ නිසා ධර්මෙ පෙන්වන්නේ නැතම් කම්මං කතං සාදු කිසියම් දෙයක් නොකර ඉන්න ඕනේ මොකක් නිසාද ඒකේ ඵලය ගැන හිතලා තැවෙන්න වෙනවා නේද යමක් කරන්න ඕනේ මොකක් නිසාද? ඒකේ ඵලය දිහා බලලා ඒකෙන් සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා ධර්මෙ පෙන්වන්නේ ධම්මානුවත්ති කියන එක මේ ලෝකයේ තියෙන ಗುಣධර්මයන්ට සාපේක්ෂව ಗುಣධර්ම පිළිබඳව සමාජයේ ඉදිරිපත් වෙන අදහස් වලට සාපේක්ෂව පුද්ගලයා කල්පනා කරලා නිවැරදිව තමන්ගේ ජීවිතය ගෙවන එක ඒක හඳුන්වන්නේ ධම්මානුවත්ති. ඊළඟ කාරණාව තමයි අලීනතා. අලීනතා කියන්නේ කම්මැලි නොවීම. සමාජයේ බොහෝ දෙනෙක් තමන්ගේ වැඩ කටයුතු අතපසු කරගන්නේ අසාර්ථක කරගන්නේ පින්වතුනි මේ කම්මැලිකම කියන කාරණාව නිසා. කම්මැලිකමෙන් මිනිස්සෙක් ලබන්නේ මොකක්ද? ඒ අවස්ථාවේදී සුළු සතුටක් ලබනවා තමන් වැඩ නොකර සිටීමෙන්. තමන් කම්මැලියෙක් වී සිටීමෙන් සුළු විවේකයක් ලබනවා. නමුත් ජීවිතේ බොහෝ කොට ඔහුට විඳවන්න සිද්ධ වෙනවා පසු කාලීනව. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ යම්කිසි කෙනෙක් මේ පුංචි දෙයක් කැප කරන්න ඕනේ ලොකු යහපතක් ලබන්න. ලොකු සතුටක් ලබන්න නම් පුංචි කැපකිරීමක් හෝ කරන්න ඕනේ. ඒ නිසා කම්මැලි වෙන්න මිනිසුන්ට හේතු තියෙනවා. හේතු ඇටියට පෙන්වන්නේ මොනවද? අති සීත, අති උන්න, අති jigaccha දැන් හොඳටම සීතලයි, දැන් හොඳටම රස්නේ, දැන් හොඳටම බඩගිනි, දැන් කාලා වැඩි, දැන් මේ පාන්දර, දැන් මේ හොඳටම හැඳ වෙලා මේ විදිහට කෙනෙක්ට මේ කරුණ පෙන්වන්න පුළුවන් Tamante යමක් නොකර නමුත් කරන්න හේතු වෙනවනම් දැන් මේ හැම වෙලාවෙම කරන්න හේතුවක්. දැන් බුදුහාඳුර පෙන්නනවානේ නැකත පවා සමාන අය කම්මැලිකමට යොදා ගන්නවා කියලා. දැන් නැකතක් නැත්තම් යමක් නොකර ඉන්න බොහොම හොඳයි. සමහර අය දැන් තමන්ගේ රැකී ආරක්ෂා නතර කරලා ඉන්නවා. වෙන හැන්දාන් නතර කරලා ඉන්න මේ කාලේ මට හොඳ නැහැ කියලා. නමුත් බුදුහාඳුර පෙන්නන්නේ නක්ඛත්තං පතිමානෙන්තං අත්තෝ බාලං උපච්චගා අත්තං අත්තත් අනක්කත්තං කුංකරිස්සන්ති තාරක නක්කත්තං පතිමානෙන් තං මේ නැකත් බල බල ඉන්නකොට අත්තෝ බාලං උපච්චක පුද්ගලයාගේ අර්ථේමත් නැත්තං සාර්ථකත්වය ඉක්ම යනවා අත්තං අත්තස්ස නක්කත්තං වැඩේට සුදුසු වෙලාව තමයි ක්‍රියාව ඒ වෙලාව තමයි වැඩේට වැඩේ එහෙම නැතුව කිංකරිස්සන්ති තාරකා තාරකාවන්ගෙන් මොනවද කෙරෙන්නේ එනිසා පින්වතුනි අපි අපේ ජීවිතවල සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙනවා නම් දරුවන්ට තරුණ උදවියට ඒ වගේම ධර්මානුකූලව තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න බලාපොරොත්තු වැඩි හිටියන්ට මේ ධර්ම කාරණා ඉතාලදගත් මොනවද ආරෝග්‍ය මිච්ඡේ පළවෙනි කාරණාව නිරෝගීකම දෙවෙනි එක සීලය තුන බුද්ධානුමතන් වැඩි හිටියන්ට අනුකූල වීම සුතං අධ්‍යාපනයේ හැමත් නැත්තම් තමන් තමන් ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයෙක් බවට පත් වීම ඒ වගේම ධම්මානුවත්ති ධර්මයට අනුව පැවතීම අලීනතා කම්මැලි නොවී කටයුතු කිරීම. ඒ නිසා මේ දේවල් යම් කිසි පුද්ගලයෙකුගේ ජීවිතයට එකතු කර ගන්නවා නම් ඒ පුද්ගලයා ධර්මයේ පැහැදිලි කරන්නේ එයාගේ කීර්තිය යසස අර සුඛපක වැඩෙන පාර්ශවයේ සඳ වගේ දියුණු වෙනවා. එහෙම නැත්නම් එයා හරියට අවපස සඳ වගේ බැහැගෙන යනවා. ඒ නිසා අපි අපේ ජීවිතවල පුරපස සඳ වගේ බබලන්නට පුරපස සඳ වගේ ශක්තිමත් වන්නට ධර්මානුකූලව අපේ ජීවිත ගෙවමින් මේ කියපු කාරණා ජීවිතයට එකතු කරගන්නට අදිෂ්ඨාන ඇති කරගමු. ඒ අදිෂ්ඨානය ඇති කරගත්තොත් ඒක තමයි අද ධර්ම දේශනාවෙන් අපි ලබන ධර්ම ශ්‍රවණය කිරීමෙන් වෙන්නේ. අදේවි පිරිවෙන් විද්‍යායතනාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලියා බෞද්ධ අධ්‍යනාංශයේ කතිකාචාර්ය රාජකීය පඬිත ආචාර්ය පූජ්‍යපාද ගරු මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි සාදු